ඒ ඒවා අමුතුම කර්ම නොවේ. අර ධනක වශයෙන් දැක්වූ විපාකත් අර ඒ රූපත් උපදවන කර්මයේ කියා දැක්වූ ඒවාම තමයි මේ අවස්ථාවලදී උපස්තම්භක වශයෙන්ද උපකීලක වශයෙන්ද උපඝාතක වශයෙන්ද ලැබෙන්නේ මොකද අමුතුවෙන්ම කර්ම කොටසක් නෙවෙයි නම් කර්මයක් ධනක කර්ම වීද ඒවාම ඇතම අවස්ථාවලදී ඒ ප්‍රතිසන්ධිය ගෙන දුන්න ජනක කර්මයෙන් ඒ ලබා දුන්න ආත්ම භාවය සැරසගෙන යද්දී ඒ කර්මයම හෝ තවත් වෙනත් ජනක කර්ම තියෙනවා. ඒවා මේ උපස්තම්භක උපපීඩක උපඝාතක කියන මේ වශයෙන් ඉදිරිපත් කර ඒවායින් ඒ විපාක ගෙන දෙනවා. ඒකයි කරන්නේ. සමා ඒ උපස්තම්භක කර්මයෙන් ලැබූ ආත්ම භාවය මේ භෝකලක් ජීවත් වෙන්නට ඒ පවතින්නට උපකාරයි. උපපීඩක කර්මයෙන් මේ ලැබූ ජීවිතයේ ආත්ම භාවයට පීඩා කරන. පොද්ධාතික කර්මයේ ඒ ආත්ම භාවයේම මසාලයි. දැන් එහෙම කර්ම පිළිබඳව දක්වලා ඒවාම දැන් ඒ කර්මම කර්මම කර්මයන්ට ඒ උපස්තම්භක උපපීඩක උපඝාතක වශයෙන් මේ ක්‍රියාත්මක ධනික කර්මය කියන එක ඒකට උපස්තම්භනය කරන කර්ම. කියන්නේ ඒකට උපකාර කරලා ඒ කර්මය බලවත් කරන කර්ම. දැන් කෙනෙක් දාන දීලා සිදු කරගන්නා පින ඒ පුණ්‍ය කර්මය ඒ ශක්තිය තිබෙන්නේ මිනිසුන් අතර මිනිසෙකුව උපදවන්නටයි කියලා සලකතොන් අර උපස්තම්භක කර්මයන්ගෙන් ලැබෙන උපකාරය නිසා බලවත් වී ඒ කර්මය දෙවියන් අතර දෙවියෙකුව උපදවන්නට හේතු ඒ කර්මය බලවත් කරා. ඒ වගේම දෙවියෙකුව උපදින්නට මේ ශක්තිය උපදවන්නට ශක්තිය ඇති යම් කුසල කර්මයක් ඊට අනුතුරුව කරන ලද අකුසල කර්මයකින් පීඩාවටපත්ව දෙවියන් අතර නෙවෙයි ඇතැම් විටක දිලිඳු පවුලක උපදවන්නට තරම් දුර්වල කරනවා. අනේ විදිහට කර්මයෙන් කර්මයට කරන උපස්තම්භනය, උපපීඩනය, උපඝාතනය කියන එක තියෙනවා. ඉහළ දිව්‍ය ලෝකයක උපදාන්නට කුසල කර්මය යදී ඒක පිළිහෙනවා අර කුසල කර්මයේ පිරිහින්නේ අකුසල කර්මයේ නිසා. කුසලය අකුසලයෙන් දුර්වල කරයි. ඒ නිසා විතර කුසල කිරීම කළ යුතු තිබෙනවා. ඒ දැන් ඔය භාවනාවේ කුසල නැත්නම් සිතේ සීය පවත්වාගෙන නිතර සිටින කෙනෙකුට ඒ අවස්ථාවකදී කරන්නට ලැබෙන කුසල කර්මය බලවත් හේතුව ඒ ඒ කරන තෙක්ම ඊට කලින් පැවතුනේ කුසල් සිත් ඒ කරපු අවස්ථාවට පසුවන් පවතින්නේ ඇතිවන්නේ කුසල් සිත් ඒ කුසලයෙන් කුසලයට උපකාර අකුසලයෙන් කුසලයට පීඩාවක් කරා අකුසලයේ දුර්වල කරන්නට කුසලය හේතු වෙනවා වගේම කුසලය දුර්වල කරන්නට අකුසලය හේතු වෙනවා ඒ නිසායි අකුසලයෙන් වළකින්නට උගන්වන්නේ. නිරතුරු අකුසලයෙන් වැළකීම කළ යුතුයි. කුසලයේ යෙදී. ඉතින් කුසල කර්මය බලවත් කුසල කර්මයක්. මොකද ඔය කුසල කර්මයෙන් කුසල කර්මයට ලැබෙන බලවත් උපකාර තිබෙනවා. ඒ උපනිෂය ශක්තියෙන් උපකාර වීම සිතේ නම් ඒ චිත්ත වීතිවල ලැබෙන ජවන් සිතේ නම් එකිනෙකට ලැබෙන ආසේවන ප්‍රත්‍යයේ තියෙන ඒ උපකාරය තමයි ධාතු හිතකින් ලැබෙන උපකාරය. ඒක තේරුම් ගන්නට පිළිගන්නේ ඒකයි කුසලය බලවත් වන්නේ කුසලයේම උපකාරයෙන් කුසලය දුර්වල වන්නේ අකුසලයෙන් කෙරෙන පීඩාව. ඒ නිසා යමේ අකුසල් කර පිළිනවා නම් අකුසල් කියන ඒවා කුසල කාර්යයේ යෙදී ඒවා නෙවෙයි. ඒ සැල සැලකිය යුතු වන්නේ ඉන් තිබෙන භයානක විපාක ගැන සැලකන එක. ඒ නිසා අකුසල් කියන එක දුරින්ම දුරු කළ යුතු කෙනෙක්. ඒත් අකුසල් සිදු වී තිබේන. ඒ ගැන නිතර නිතර හිත හිතා කනගාටු වෙන, පසුතැවිලි වෙන බව නොවේ කෙනෙක් ඇති කර ගන්නට තිබෙන්නේ සමාජ වැඩ කැමති කෙනෙක් නම්. ඒ තැනක් කළ යුතුව තිබෙන්නේ තමා කර තිබෙන ඒ අකුසල කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම. දැන් අපි ගතව නිදර්ශනයකට සත්‍යෝක්ති මරීමේ සතුන් මරීමේ අකුසල කර්මය කර තිබෙන අයට ඒක ප්‍රතිවිරුද්ධ කුසල කර්මයේ වශයෙන් කරන්නට සිදෙන්නේ සතුන්ට අභය දාණය දීම. සතුන්ගේ දිවි ආරක්ෂා වන විදිහේ කටයුතු කිරීම. එහෙම කිරීමෙන් ඒක නැත්තා අර තමා කර තිබෙන අකුසල කර්මයේ තිබෙන බලය ශක්තිය මේ කුසල කර්ම බලයෙන් මදිනවා දුර්වල අනේ විදිහටයි අකුසලයන්ගේ තිබෙන ශක්තිය මර්ධනය කරන්නට කෙනෙකු ක්‍රියාත්මක ඒ හැර වෙන දෙයක් නෑ කරන්න. තව කියන්නේ ඉතින් තමන්ට පුළුවන් නම් තමාට ඒ සඳහා වමනා කරන ඒ කායික ශක්තිය, වීර්යය ඒවා ඔක්කොම උපදවා ගන්නට, ඇති කර ගන්නට පුළුවන් නම් භාවනා කරලා යටත් පිරිසෙයින් සෝවාන් මාර්ග ඵලවත් උපදවා ගන්නට ඕන. අන්න එවිට ඒ තැනකට මේ අකුසල කර්මයෙන් ලබාගෙන ප්‍රතිසම්පි විපාකය වළක්වන්නට පුළුවන් වෙනවා. ඒ එහෙම කර්මයන්ගේ ඒ ජනකාදී කෘතත්වාත් කර්ම දක්වලා. يعني කෘත්‍යයන් වශයෙන් කර්මය දක්වලා සතර වැඩෑරීම කොට ඊළඟට එන්නේ විපාක දෙන පිළිවෙලින් කර්මය සතර වැඩෑරීම කොට දැක්වේ. දැන් ඊට කලින් අර මුලින් කීපේට ගැන කියනවා නම් කුසල් ක්‍රමයෙන් අකුසලයන්ගේ බලය මදි. දැන් කාමාවචර කුසල කර්ම, රූපාවචර කුසල කර්ම, අරූපාවචර කුසල කර්ම ඊළඟට ලෝකෝත්තර කුසල කර්මයයි කියලා තියෙනවා. ඒ නිසා තමයි මේ කුසල කර්ම හැම එකකටම විපාකක් දක්වලා තියෙනවා. විපාක වශයෙන් සිද්ධ දක්වලා. දැන් සෝවාන් ආදී මාර්ග කුසලය කුසලයන් ලෝකෝත්තර කුසල. ඒ ලෝකෝත්තර කුසලයන්ගේ විපාක තමයි ඵලසිත වශයෙන් දක්වන්නේ. සෝතාපට්ටි ඵලසිතේ, සකදාගාමි ඵලසිතේ, අනාගාමි ඵලසිතේ, අරහත් ඵලසිතේ කියන ඒ ඵලසිත. දැන් මේ ලෝකෝත්තර කුසල් සිත කෙනෙක් උපදවාගත්තොත් ඒ ඒ කුසල කර්මයෙන් අකුසල කර්මයන්ගෙන් දැන් තමා කර තිබෙන අකුසල කර්මයන් නැති කරනවා දුර්වල. දැන් අපි ගනිමු මෙහෙම යමෙක් සතර ආපාය උත්පත්තිය ලැබීමට හේතු වන අකුසල කර්ම කරතිලා. ඒ දැනත්තා සෝවාන් මාර්ගයේ ඵලයන් උපදවා ගන්නකොට. ඒ කියන්නේ සෝවාන් මාර්ගය කියන්නේ කුසල. ඒ කුසලයේ උපදවා ගන්නකොට අර සතර ආපායෙහි උත්පත්තිය දෙන දෙන අකුසල කර්මයන්ගේ ශක්තිය හිම පිටින්ම නැසෙනවා. ඉන්පසු කවදාවත් සතර පාය උත්පත්තියක් ලබන්නේ නැහැ. ඒ ඒ ඒකෙන් තේරෙන්නේ කර්මයෙන් කර්මය නැසීම. ලෝකෝත්තර කුසල කර්මයෙන් අපායගාමී ශක්තිය ඇති අකුසල කර්මයන් නැසී. මේ විදිහට සලකන විට නැවත නැවත සංසාර උත්පත්තිය ලබා දෙනවා. කුසල කුසල කර්ම කියන ඒ දෙකේම දෙකම එහෙම පිටින්ම නැති කර ගමනවා අර මාර්ග කුසලයේ උපදවා ගැනීම. ඒ නිසා තමයි අරහත් මාර්ග කුසලයේ උපදවාගත්ත ඒ සින්නතුන් වහන්සේ අනතුරු ආත්ම භාවයක් නොලබන්නේ. නැවත ඉපදීමක් නොලබන්නේ. ඒ නැවත ඉපදීමක් ලබා ගැනීමේ ශක්තිය ඇතිව තිබුණු ඒ කර්ම සියල්ලදීම නැති කිරීම කරනවා. ඒ නිසා යර මාර්ග කුසලයට කියන්නට පුළුවන්. ඒකත් උපඝාතක කර්ම. මොනවාද උපඝාතනය කරන්නේ නැති කරන්නේ කුසල කුසල කර්ම සියල්ල. කුසල කුසල කර්ම සියල්ල. නැස. එයින් තේරුම් ගන්නට තිබෙන්නේ මේ කුසල කුසල කර්ම සියල්ලගේ සියල්ලම නැති කරන්නේ ඒ කුසල කුසල කර්මයන්ගෙන් ලබා දෙවන ආයති භවය ලබා දීමේ ශක්තිය. ඒකයි නැති කරන්නේ. නැත්තම් ආයති භවයක් ලබා ආයති කියන්නේ නැවත නැවත භවයක් ලබා දිය හැකි. කුසල කුසල කර්ම සියල්ලම අරහන් මාර්ග කුසලයෙන් නැති කරගන්න. රහත් වූ උතුමා රහත් වූ මේ ඒ පින්වතා උතුමාණන් වහන්සේ ජීවත්වම තුරු තමන් අතීතයේ කර තිබෙන යම් යම් කර්මයන්ගෙන් ඒ ජීවිතය තුළදී දෙනු ලබන විපාක එමගින් නවත්වන්නේ කියලා කියන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේටත් විපාක ලැබෙනවා. ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේටත් ලැබෙනවා ඒ අකුසලයන්ගේ ප්‍රවෘත්ති විපාක. කුසලයන්ගේ ප්‍රවෘත්ති විපාක. ලැබෙනවා. මහන්සේට මහන්සේ මේක අවස්ථාවකදී ප්‍රකාශ කළා. කුසලයන්ගෙන් ලැබෙන ප්‍රවෘත්ති විපාකයක් හැටියට. මහන්සේට විශාලා මහනුවරට වැඩම කරන වැඩම කළේ මහන්සේ රතන සූත්‍ර දේශනාව පවත්වන්නට. ඒ රජගහ නුවර සිට ගංගාවතේ මහා පුද පූජා ලැබමින් බුදුරජාණන් වහන්සේට වැඩම කරන්නට සිදු වුණේ. මහා පූජාවන් කළා. ඊළඟට එහා පැත්තේ ඒ වගේම විශාල පූජාවක් ඒ විශාලා මහනුවර වැඩරට මිනිසුන් සංවිධානය කරලා මහතේ පසුදින කරන වහන්සේ ඒ පිළිබඳව ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇසුවා ආනන්ද ඔබ කුමක් සිතන්නේද මේසා විශාල පුද පූජාවන් තමන් වහන්සේට ලැබුණේ තමන් වහන්සේ බුද්ධ යන ඒ බුදුරජාණන් වහන්සේ නිසා අහලා ඉතින් ඒසේ සලකන්න තේපා මා මීට పూర్ව જાතියකදී සිදු කරන ලද පිනක් නිසායි මේසා විශාල පූජාවක් තමන් වහන්සේට ලැබුණා. එයා වහන්සේ අර සංඛ නම් සංඛ කියන බ්‍රාහ්මණයෙක් ඉපද සිටි කාලෙහි ඒ බෝධිසත්වය තමන්ගේ පුතා දිසාපාමෝ කාචාරින් වෙත සිල් පැහැදෑරීම සඳහා පිටත් කර යවුවා. ඒ දක්ෂ කුමාරයා සිල්ප ඉගෙන ගත්තා. කාලයක් ගත වුණ අවුරුදු ගණනක් සිල්ප හදාරා ආපසු ආවෙන්නේ එයාට දුකක් ඇති වෙනවා. යම් කිසි කරදරයක් සිදු වෙලා දන්නේ නැති කියලා ගියා. බලන්න. ගිහින් එහෙම මෙහෙම සෝදිසි කරලා ඇහුවා මේ පිළිබඳ. අහනකොට දැනගන්න ලැබුණා. ඒ කුමාරයා බොහොම දක්ෂයි ඉගෙන ගන්නට ඉක්මනින්ම ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන සිටින විට දක්නට ලැබුණයි පසේ ගුරුවරුන්. උන්වහන්සේලා වැසුරු කළාය. පසුව තමන ඒ ගිහිගේ අත්තර අභිනිෂ්ක්‍රමණය කරලා මහාන වෙලා ඒ රසේ බුද්ධත්වයට සමුණුනයි. උන්වහන්සේ වැඩි ශරීර සෞඛ්‍යයෙන් යුක්තව සිටි කෙනෙක් නෙවෙයි. ලෙඩ වෙන ස්වභාවය තිබුණ අසරීපදලා වහන්සේ පිරිනවන්තාවා. උන්වහන්සේගේ ශරීරයේ ධාතු ඒ ශරීරය ආදාහනය කරලා ඒ ධාතු වලින් ධාතු සංපත් කොට කරන ලද සෛත්‍යයයි අර පිරෙන්න කියලා පෙන්වනවා. නිමිත්තානන්ත සංඛ කියන ඒ බ්‍රහ්මයාට බොහෝම දුක මේ ඇඬුවා බොහෝ කනගාටුනා දුක්ුණා ශෝක කළා ඇඬුවා පසුව ඒ ස්ථානයට ගිහින් ගිහින් ඒ ස්ථානය හොඳට පිරිසිදු කළා පිරිසිදු කරලා තමන්ගේ උතුරු සල්ව අරගෙන කොඩියක් කරලා ඒ චෛත්‍යයට පූජා කළා කොඩියක් වස් කරලා කඩකුණු කරලා ගැලලා ආපසු ගියේ. මෙන්න මේ චෛත්‍යයට පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට කරන ලද ඒ පූජාව නිසාය තමන් වහන්සේට මේසා විශාල පූජාවක් ඒ රජගහනුවර බිම්බිසාර රජතුමා ප්‍රධාන පිරිස සහ අනිත් පැත්තේ විශාලාමානුවර ඒ රජදරුවන් ගෙන් ලැබුණේ කියලා මහන්සේ වදා. දැයින් තෙරෙන්නේ උන්වහන්සේට ඒ අතීතයේ කරන ලද කුසල කර්මයක ප්‍රවෘත්ති විපාක උපස්කම්බන කියලා එකක් තිබුණානේ. ඒ විදිහට පැමිණි ප්‍රවෘත්ති විපාක. ළගේම උන්වහන්සේට අතීතෙහි කරන ලද අකුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක වශයෙන් උපපීඩක කියන්නේ කොපීඩක වශයෙන් පැමුණුණු කර්ම. පීඩාක නිසා. ඒ ඒවා තමයි වහන්සේගේ අර හිසරු භාව පිළිබඳව. කොන්නේරු භාව පිළිබඳව. ලෝහිත පක්ඛන්දිකා රෝගයේ පිළිබඳව. වහන්සේට දෙවිදතුන් ගල් පෙරලා ගල පෙරලලා ඒ ඒ පතුරක් ගැලවි සිරිපතේ යදී එතනට මේ රැස්වීම කියන මේවායේදී මාසයට ඒ ලැබුණු විපාක මාස දක්වා පිළිවෙන්නේ ඒවා අතීත කර්ම යම් නිසයි කියලා. ඒවට කියනවා ඒ අතීතෙහි සිදුකොට ඒවා ඒ විපාකයේ ආත්ම භාවවලදී ලබලා ශේෂ වූ විපාක ඒ ඒ ශේෂ වූ කර්ම ශක්තියෙන් උපදවන ලද මේ අන්තිම ආත්ම භාවයේදී දෙන ලද විපාක වශයෙන් උන්වහන්සේ වදාළා. කුබ්බ පිලෝතික කම්මාපදාන කියලා සූත්‍රයක්ම තියෙනවා. ඒ සූත්‍රයේ මහන්සිය ලෙස වදාළා. එක අවස්ථාවකදී මහන්ස වදාලා තමන් වහන්සේගේ බලවත් හිස රුදාවද මේ හිස රුදාව ඇති වුණාම මහන්සේ ධර්මදේශනා කරමින් සිටියේදී ඇතිවන හිස රුදාව තමන් වහන්සේට ධර්මදේශනාව තවදුරටත් ගෙන යන්න අමාරු තරමට පත් කරනවා. ඒ නිසා උන්වහන්සේ ධර්ම දේශනාව ළඟ සිටින සරිසහාමුදුරන්ට බොහෝ විට පවරලා උන්වහන්සේ ගඳ පිළියෙට වැඩම කරලා සැතපෙනවා. කාරණයක් උන්වහන්සේ දේශනා කර. එක ජාතියකදී මසුන් මරණ ගමට ඉපදිලා ඒ මසුන් මරා ගොඩබාම් දැකලා මසුන් අල්ලාගෙනදී ගොඩබානවා දැකලා ඇති වුණු සතුට ඒ අවස්ථාවේදී සතුටු වුණා. ඒ සතුටු වෙනවා කියන්නේ Tamanta ඇතිවෙන මේ අකුසල් සිතකින් වෙන සතුටක් ඒක. සතුටු මරලා සතුන් මරා දකිනකොට ඇතිවන සතුටේ කියන එක වෙන එකක් වෙන්නට බෑනේ. අන්න ඒ අකුසලය හේතු කොටගෙන බොහෝ කල් නිරේහි දුක් විඳා කියලා. සත්‍යවහන්සේ මැරුවේ නෑ මේ මරලා මේ මරලා තිබුණු මරලා ගොඩබාම් ගැකලා සතුටු වෙනවා. බොහෝ කල් නිරේහි දුක් විඳලා ශේෂ වූ අකුසල කර්මනේ අන්තිම ආත්ම භාවය. ඊට පස්සේ මාංශයට ඒවා විපාක දෙන්නට තවත් જાතියක් නැහැ. උපදින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අන්තිම ආත්ම භාවයේදී මෙලෙස විපාක දුන්නයි. අනේ ඒ නිසා කුඩාය කියලා කර්ම සැලකිය යුතු නැහැ. කොයි දෙයක්. ඒ සමහර ඒවා සමහර අය කරනු දැක සමහර විට කෙනෙක් සතුටු වෙන්නට පුළුවන්. දැන් ආනන්ද කරන හිරිහැර කරදර දැකලා සමහර දුන්නා සතුටු වෙනවා. සතුට වෙනවා. ඉතින් සතුට වෙනවා කියන්නේ තමන් කකුසල් සිතක් උපදවා ගැනීම. ඉරළු දේ වලින් තව තමන්ට මේ නරක විපාක අනාගතෙහිදී ලබා දෙන්නේ වලකින්න. ඊළඟට තමයි ওই විපාක දාන ක්‍රමය අනුව විපාක දෙන පිළිවෙල අනුව කර්මය සතර වැඩ කොට දක්වන්නේ. ගරුතං ආසන්නං ආචින්නං සතත්තා සම්මං චේති පාඨදාන පරියායේන යනුවෙන් අභිධර්මාර්ථ සංග්‍රහයේ එන ඒ පිළිබඳ පාඨය. ගරුක කර්මය, ආසන්න කර්මය, ආචීර්ණ කර්මය, ප්‍රත්‍යක්වා කර්මය කියා කර්මයේ සතරකට ඇරුම් විපාක දෙන පිළිවෙල. කර්මයයි කියන්නේ විපාක දෙන ශක්තිය ඇති ධර්මයකටනේ. එනිසා කම්මා විපාකා වත්තන් කර්මයෝ විපාක උපදවනවා ගෙන දෙනවා. එනිසා අනේ මේ කර්ම විපාක දෙන පිළිවෙලාම සැලකෙන විට ඒ කර්මය මේක ජරුක කර්මයක්. මේ ආසන්න කර්මය කියන්නේ විපාක දෙන පිළිවෙලින් මරණයට කිට්ටුව සිදු කරන ලද කර්මය. මරණයට ආසන්නව සිටියදී මරණාසන්න අවස්ථාවේදීම හෝ ඊට ටිකකට పూర్වෙහි කරන ලද ඒ මරණාසන්න අවස්ථාවේදී සිහිපත් වූ එහෙම කර්මයක් කියනවා ආසන්න කර්මය. ආචීර්ණ කර්මය කියන්නේ පුරුදු කරපු කර්මය. ආචීර්ණ කියන්නේ ඒ පුරුදු කිරීමට. ඒ පුරුදු කිරීම වශයෙන් වරක් කොට නැවත නැවත නැවත නැවත සිහි කරන ලබන කර්මයක් ආචීර්ණ කර්මය වන අතර নিরතුරු පුරුදු කරන ලද කර්ම ආචීර්ණ කර්ම নিরතුරු කරන ලද කර්ම දැන් සමහරු නිරන්තරයෙන් කරන ලද කර්ම තිබෙනවා සමහරු මල් පූජා කරන සමහර හැමදාම මල් පූජා කරන මේකට ඒ පූජා කිරීමේ ඒ කර්මය සිදු කරන තවත් සමහරු බණ ඇසීමේ කර්ම කරන තවත් සමහරු බණ කීමේ කර්ම කරන ඒ ආදි වශයෙන් සමහර දන් දීම. එහෙම පුරුදු කරපු කර්ම, নিরතුරු පුරුදු කරපු, වැඩියෙන් පුරුදු කරපු කර්මය තමයි ආජීව කර්මය. අන්න දැන් අලුගෝසියාවෙන් යම් ශේකුට ආචීර්ණ කර්මය වන්නේ තමන් අර එල්ලුම් ගසේ එල්ලා මරණ මෙරිම. ඒක ආචීර්ණ කර්මය. මසුන් මරණයකට හැමදාම මුහුදු යන එහෙම කෙනෙකුගේ ආචීර්ණ කර්මය වෙන්නේ ඒ මසුන් මැරීම. ඒක ආචීර්ණ කර්මය. ප්‍රාණඝාත. අනේ විදිහට එකිනෙකනා කරන ඒ ආචීර්ණ කර්මය. කෘතප්පාප කර්මය කියන්නේ මේ තුනටම ඇතුළත් කොට නොදක්වන මේ ජීවිතයේදී හෝ මේක පූර්ව ජීවිතයේදී හෝ කර තිබෙන කර්මය. ඒකට කෘතප්පාප කර්මය. දැන් මෙහෙම දක්වන්නේ විපාකරණ කීවලාම. ගරුක කර්මය කියන්නේ ඒවා අකුසල පක්ෂයේ ගරුක කර්මක් තිබෙනවා කුසල පක්ෂයේ ගරුක කර්මක්. අකුසල පක්ෂයේ ගරුක කර්ම වශයෙන් දක්වන්නේ ආනන්තරීය කර්ම පසක් නියත මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරීය කර්ම පසෙහි කීවේ මව මරීම මව මරීම කියන්නේ සමාජයේම මව මරීමයි. කියාමැරීම තමන්ගේ කියාමැරීම රහතුන් මැරීම බුදු සිරුරෙන් ලේ සෙලවීම එය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයකදීම සිදු කර හැකි කර්මයක් නේ බුදු සිරුරෙන් ලේ සෙලවීම සංඝ භේද කර්ම සංඝයා සිටින තාක්කල් කෙනෙකුට මේ සංඝ භේද කර්මය කරන්නට පුළුවන් සංඝ භේද කර්මය කියන්නේ සීමාවකදී කරන ඒ සංඝයාටම පමණක් සීමා වන කර්මයක් ඒක. ඒ සංඝ භේද කර්ම. සංඝයා වහන්සේ නමක් හෝ කීප නමක් හෝ විසින් පමණයි ඒ කළ හැක්කේ. අපට කරන්නට බෑ ඒ සංඝ භේද කර්මය. අනේ එහෙම අකුසල පක්ෂෙහි ආනන්තරයේ කර්ම පසක්. නියත මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටි මේකාකාරව පිළ. ඒ හැම එකක්ම නියත මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. දැන් කෙනෙක් හිතනවා නම් දෙවියෙක් ලෝකයේ මවා තිබෙනවා කියලා. ඒක නියත මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ නැහැ. එහෙම සලකකතේ තැනත්තා ඔහු හිතනවා නම් මේ මේ දේ කළාම හොඳ විපාකයක් ලැබෙනවා මෙහෙම කළාම නරක විපාකයක් ලැබෙනවා කියලා. ඒ තැනත්තා නියත මිත්‍යා දෘෂ්ටිකයක් වෙන්නේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ නාස්තික දෘෂ්ටිය අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය කියන මේ ත්‍රිවිධ පෙරදෑරුම් දෘෂ්ටිගත හොත්. ඒක නියත මිත්‍යා කියලා. නාස්තික දෘෂ්ටිය කියන්නේ නැති දින්නම්, නැති ජීතං, නැති උතං, නැති සුඛත දුක්ඛතානං කම්මානං කලං විපාකෝ, නැති අයං ලෝකෝ, නැති පරෝ ලෝකෝ නැති කතා උපපාතිකා නැති මාතා නැති පිතා නත්ති ලෝකේ සමන බ්‍රහ්මනා සම්මග්ගතා සම්මාපට්ඨන්නා මේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පරිදෙන්ති යනුවෙන් බුදුරජාණන් වහන්සේම වදාරා පිළිෙන පරිදි ඒ කරුණු 10ක් එතනද මත්ති දින්නම් කියන්නේ දීමෙන් දාන දාන වශයෙන් දීමෙන් සිදුවන ඵලයක් විපාකයක් නැත්තේය නත්ති දිත්තං කියන්නේ දිත්ත කියන්නේ මහා යාග වශයෙන් දෙන විශාල දාන. දැන් සමහර කාලවලදී එහෙම දන් දෙනවනේ මිනිස්සු. එනේන හැම දිනාටම දෙන දාන. ඒවා යාග කියලා කියන්නේ. යාග නැත්නම් යඤ්ඤ කියලා දැක්කේ. ඒවා විශාල දාන. ඒින්ද ලැබෙන ඵලයක් විපාකයක් නැත්තේ. නත්ති සුතං කියන්නේ ඒ සමාත්‍රා කැමෙන ඒ ලැබිය යුතු අයට ඒ විදිහේ දීමක් සංග්‍රහයක් කිරීම නැත්නම් යවා කරන මේ ගිහින් දෙන ගිහින් දෙන දාන ආදී කියලා. එයින් ලැබෙන ඵලයක් විපාකයක් නැත්තේය. දානමයි ඒ දීම්මයි ඒ තුනම. නැත්ති දින්නම් නැත්ති ඉත්තන් නැත්ති හුතං නැත්ති සුඛත දුක්ඛතානං සම්මානං ඵලං විපාකෝ කියන්නේ සුඛත් කියන්නේ මනසේ කරන ලද කරන හොඳ දීම හොඳ කිරීම. ඒ කියන්නේ කුසල. දුක්ඛත කියන්නේ නරක කිරීම. නරක කිරීම කියන්නේ අකුසල. පව්. මේ වායේ ඵල විපාක ඉන් ලැබෙන ප්‍රතිඵල විපාක කියා එකක් නැත. එයින් කර්ම ඵලය ප්‍රතික්ෂේප කරන එකක් කියන්නේ. කර්මයෙන් ලැබෙන ඵලය ප්‍රතික්ෂේප කරනවා. නත්ති සුඛත දුක්ඛතානං සම්මානං ඵලං විපාක. ඒ හොඳ කර්ම නරක කර්ම කියන මේවායේ ඵලයක් විපාකයක් නැත්තේ. නත්ති අයම් ලෝකෝ දැන් පිටසක්වල නැත්නම් වෙනත් තැන්වල වෙනත් ලෝකවල වෙනත් භූමිවල සිට මෙහි පැමිණ මෙහාට ඇවිත් උපදිනවා කියන්නේ කියන්නට මෙලොවක් කියා එකක් නැත. ඒ වගේම මෙහි වෙසන්නාමි මිය ගොස් උපදලා පළලවයි කියලා එකක් නැත. නැති අයන් ලෝකෝ නැති කරෝ නත්ති සත්තා ඕපපාත ඒ දීර්ඝ සත්‍යයන්ගේ ප්‍රදීමක් යා එකක් නැත එහෙම නැත්නම් ඕපපාතිකය කියලා සත්‍ය ප්‍රත්‍යාසයක් වෙනම දක්වනවා උන්ගේ ඉදීම යෝනි වශයෙන් ඒ නික ආකස්මිකව පහළවන්නක් නෙමෙයි උදේවිවරු සමහර ප්‍රේතයන් ඒ ආදීන්ගේ උත්පත්තිය පහළ වෙනවා يعني මෞපිය සම්බන්ධයක් නැතිව එහෙම පහළ වෙන සත්‍යය සිටිනවා. එයාට කියන්නේ ඕපපාතික ප්‍රතිසංගයක් කියලා. අන්න එහෙම ඕපපාතික සත්‍යයන් නැතිය. නත්ති මාත මවට කරන අපකාර උපකාර මවට සැලකීම මවට නොසලකීම මව කෙරෙහි මනසේ පිළිපැදීම මව කෙරෙහි වැරදිසේ පිළිපැදීම කියන මේ වායින් ලැබෙන ඉෂ්ට විපාකයක් හෝ අනිෂ්ට විපාකයක් නැතිව. ඒ වගේම පියාප නැති පිතා පියාප කරන ඉබඳු යහපත් සැලකිලි දැක්වීම හෝ පියා කෙරෙහි වැරදි ලෙස පිළිපැදීම කියන මේ බාහිර ලැබෙන ඵලයක් විපාකයක් නැත්තේය. නැති <clears throat> ලෝකයේ සමනබ්ධාත්මනා ඊයේ ලෝකෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිළිබඳව දක්වනවා යේ ඉමන් යදී සමන් වහන්සේ දේන නැත්නම් වහන්සේලාගේම නුවණින් මේ ලෝකය පිළිබඳව දැනගෙන ලෝකයාට ඒ බව ප්‍රකාශ කරන ඒ බුද්ධ ආදී උතුමන් නැත්තේ කියලා ත්‍රිලෝකයේ සමන භාස්මන සම්මත යහපත් මාර්ගෙහි ගමන් කරන සම්මා ප්‍රතිපන්න යහපත් පිළිවෙතෙහි යෙදී මේ ඉමංච ලෝකං පරංච ලෝකං ඔහු මේ ලෝකයේද පරලෝකයේද කියන මේවා සයන් අභිඥා සත්‍යකප්ප තමන්ගේම නුවණින් සාක්ෂාත් කොට දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන පරිදෙන් ලෝකයාට ඒ බව ප්‍රකාශ කරනවා එහෙම බුද්ධ ආදී උතුමන් නැහැ කියලා ගන්න ඒ දෘෂ්ටි. මෙන්න මෙහෙම දස වස්තුක මිත්‍යා දෘෂ්ටියයි නාස්තික දෘෂ්ටිය. ඊළඟට එනවා අහේතුක දෘෂ්ටිය. අහේතුක දෘෂ්ටිය කියන්නේ සත්වයාගේ කිලුතු වීම පිළිබඳ හේතුවක් ප්‍රත්‍යක් නැත්තේ. ඒ වගේම සත්වයාගේ පිරිසිදු වීම පිළිබඳව හේතුවක් ප්‍රත්‍යක් නැත. ඒ කියන්නේ සත්වයන්ගේ අපිරිසිදු වීම හෝ පිරිසිදු වීම ඉබේ වන්නක් මිසක එහෙම යම් කිසි හේතුවක් ප්‍රත්‍යක් නිසා වන දෙයක් නොවේ. කියලා ගන්න. අන්න ඒක අහේතුක දෘෂ්ටි. ඊළඟට එනවා අකිරිය දෘෂ්ටිය. අකිරිය දෘෂ්ටිය කියන්නේ තමන්ගේම වැයමින් උත්සාහයෙන් විමුක්තියක් සාදාගත හැක. يعني විමුක්තියට පැමිණිය හැක. කියලා එහෙම පිළිගැනීමක් නැහැ. يعني මේ ක්‍රියාව කියන එක. අකිරිය කියන්නේ එතන ක්‍රියාව පිළිගන්නේ නැහැ. දැන් ක්‍රියාව කියන එක දැන් කෙනෙකු වමනා නම් මේ තැනත්තා මේ සසර දුකයි ඒ නිසා මේ දුකෙන් නිදහස් වීමට නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව පුරන්නට ඕන දියුණු කරන්න ඕනේ, වඩන්න ඕනේ, සම්පූර්ණ කරන්න ඕන කියන මේ පිළිගැනීමේ ඉහිකා ඒ සීල සමාධි ප්‍රඥා පූර්ණණී යෙදෙනවා. ඒක ක්‍රියාත්මක. මේ ආදී පිළිගැනීමේ හැටියට මේ දෘෂ්ටිය ගන්න කෙනාගේ හැටියට එහෙම තමන් කරන ඒ ක්‍රියා මාර්ගයෙන් විමුක්තියක් ලබා ගන්නට බෑ. ඒ විමුක්තිය ලබන අය හෝ ලබන අය ඊට නියමිත කාලයක මුණාම උත්සාහයක් කළත් නොකළත් ඔහුට ඒක ලැබෙනවා. සමහර වෙන අපා කරත් එහෙම මේ බෞද්ධයන් අතර ඉන්නවා මේ මිනිස්සු. එහෙම පිළිගන්නවා. එයාගේ අදහස කවදා හරි මේ ලැබෙයි කියලා. කවදා හරි කියන තමයි මේ එක දැනගෙන ඉන්න ඉන්නවා. කවදා හරි තවන්ට මේක පණී යන්නතර. එහෙම එහෙම එකක් තියෙයි කියලා හිතා ගන්නවා සමහරව. එහෙම ලගෙනවා නම් මොකටද මේ තරම් වෑයමක් මහන්සියක්? නිදාන ආදී පාරමිතා පිළිම සීල සමාධි ප්‍රඥාවන් වැඩි වීම ආදී වශයෙන් දක්වන මේ සීල මොනවාද? බෝධිපාක්ෂික ධර්ම වැඩි වීම ඒ ඔක්කොම ක්‍රියා කිරීමක. එහෙම ක්‍රියා කරන්නට උවමනාවක් නැහැ. එහෙම ක්‍රියාවක් තින් නැති වැඩක් නැහැ කියලා ඒ අක්‍රීය දෘෂ්ටිකයන් ගන්න. තමයි උත්සාහය නිසා අපි සිදු වෙනවායි ඒ දෙන්නට පුළුවන් මේ දිනු වන්නට පුළුවන් නේ එහෙම නැත්නම් විමුක්තිය ලබාගත හැකිය. ඒකයි ප්‍රධාන කාරණේ විමුක්තිය ගැන. එහෙම පිළිගැනීමක් නැහැ. අන්න එහෙම අය ඒ දෘෂ්ටියට කියන්නේ අක්‍රීය දෘෂ්ටි. එහෙම ඒ දෘෂ්ටි තුන තමයි භයානක විද්‍යාව. භයානක විද්‍යාව. ඒවා යමි. ඒ දෘෂ්ටිගෙන සිටිය. තමන්ගේ මරණයට කලින් ඒ දෘෂ්ටි අත්මහල. ඒ විපාක අනිත් ඒවා තමන්ට නැත්නම් අර ආනන්තරීය කර්මයන් ගැන එකක්වත් නැහැ. නමුත් මේ නියත මිත්‍යා දෘෂ්ටිය තිබුණොත් ඒක නැත්තා මරණයට අනුසුරුව නිරය හෝ තිරිසන් බව කියන මේ දෙකින් පිටට පැමිණෙන බව බුදුරජාණන් වහන්සේම වදාළා. නිර්වාණ වා පිරච්ඡාමි යෝනිවා. එහෙම ඒ ඒ නියත මිත්‍යා දෘෂ්ටි. අන්න ඒ නියත මිත්‍යා දෘෂ්ටිය නම් අත්හැරත හැකි මරණයට කලින්. දැන් සමහර අපාත් සිටින්නට බැරි නෑ නියත මිත්‍යා දෘෂ්ටි තිබෙන. නමුත් ඒක නැත්තා ධර්මය අසන්නට ලැබිලා හොඳ ආශ්‍රයක් ලැබලා තරම් කලින් දැනු ඒ විත්‍යා දෘෂ්ටි අදහස් ඉවතලන්නට පුළුවන්. එවිට ඔහු ඒ විත්‍යා දෘෂ්ටි අත්හල කෙනෙක්. ඒ අත්හල මිත්‍යා දෘෂ්ටියට දෘෂ්ටිය නියතයෙන්ම විපාකගෙන දෙන්නේ නැහැ. ඒ නම් අත් නොහර සිටියොත් මරණයට එක්ම චේතනස්සාත එහි විපාකය අනතුරු ආත්ම භාවයේදී ලබන්නට සිදු වෙනවා. අන්න ඒබඳු කර්මවලටයි ගරුක කර්ම කියන්නේ ඒ අකුසල පක්ෂය. එතකොට පංචාමන්තරයේ කර්මත් නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය නම් අත්හරින්නට පුළුවන්. ආනන්තරයේ කර්ම වලින් යමක් සිදු කරලා නම් ඒක මොකක්ද අත්හරින්නද කියලා ඉවරද? මව මරීම, පියා මරීම, රහතු මරීම, බුදු සිතුරෙන් දේශල වීම, සංඝ බිහිද කර්ම. ඒවා කරපුවා. එහෙම එකක් තිබුණොත් එයින් එහි විපාකය විසතියෙන්ම ලබනවා අනතුරු ආත්ම භාවය. ඒ අකුසල පක්ෂය. ඊළඟට කුසල පක්ෂය ඇටියට දක්වන්නේ උපදවාගත් ධානයෙන් නොකිරිහි කාලක්‍රියා කිරීම. එය ලැබෙන. ඒ කියන්නේ ධ්‍යාන පිළිනවා රූප ධ්‍යාන පංචකණයි හැටියට පහ. ඒ වගේම අරූප ධ්‍යාන සතරක්. ඒ ධ්‍යාන උපදවාගත් කෙනෙක් ඒ ඒ ධ්‍යානෙන් නොපිරිහි සිටියොත් මරණය එක්ක. නොපිරිහි සිටිනවා කියන්නේ ඒ ධානය ඕනෑ අවස්ථාවකදී උපදවා ගන්නට පුළුවන් බව. තමාට තිබෙන ධානය උපදවා ගත්ත පමණින් ඒ ධානයේ මනස සම්මියත් එක්ම තිබෙනවයි කියන්නට බෑ. ඒ ධානයේ නැතුව යන්නට පුළුවන්. ධානයේ නැතුව යනවායි කියන්නේ ඒ ධානසිත උපදවා ගන්නට බැරි වෙනවා. ඒ බැරි වෙන්නේ එයින් පිරිලා. එහෙම නොපිරිහි සිටියොත් ධානයේ ධා උපදවාගත් ධානයෙන් නොපිරිහි සිටියොත් ඒ ධානයේ විපාකය අනතුරු ආත්ම භාවයේදී ප්‍රතිසන්දිගේ වශයෙන් ප්‍රතිසන්දි විපාක වශයෙන් නෙලෙද. ධාන වලට විපාක වශයෙන් ලැබෙන ප්‍රතිසන්දිය මිනිස් ලෝක නෙවේ. දෙව්ලොවක් නෙවේ. භ්‍රම ලෝකවල සුදුසු භ්‍රම ලෝකවල. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන පංචම අධ්‍යානය ආකාසානංචායතන අධ්‍යානය විඥානංචායතන අධ්‍යානය ආකින්චඤ්ඤායතන අධ්‍යානය මේ සංඥා නා සංඥායතන අධ්‍යානය කියලා ඒ ධ්‍යාන දක්වන්නේ. ඉතින් මේ ඔක්කොම ධ්‍යාන උපදවා ගත්ත අයත් සිටිනවා. එයින් මුල් ඒවා කීපයක් ලබා ගත්ත අයත් සිටිනවා. පිළිවෙලින් යන්නේ නැතුව අන්තිම ඒවා ලබන්නට බෑ. ඉතින් එහෙම ලබාගෙන තිබෙන එක්කෙනෙක් ඒ ඉහළම ධානයාගේ තම ලබා සිටින ඉහළම ධානයාගේ විපාකය අනතුරු ආත්ම භාවයෙන් ලබන්නට පුළුවන්. Taman ඒ පිළිබඳව වමනාව අත්මහල. දැන් සමහර සිටින්නට පුළුවන් ධාන උපදවාගෙන ධානයෙන් යුක්තර සිටියත් මරණාසන්නයේ තෙක් ඔහුට වමනාවක් නෑ බඹලෝ උපදින්නට. ඔහු කැමති වෙනවා මිනිස් ලෝක උපදින්නට. බාධාවක් නැහැ මිනිස් ලෝක උපදින්නට. එතකොට ලැබෙන්නේ ධ්‍යාන විපාකය නෙවෙයි. ධ්‍යානෙහි ධ්‍යානෙන් ගෙනදී හැකි විපාකය තමන් තමන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට මේ දෙව්ලොව හෝ මිනිස් ලොව උපදින්නට පුළුවන්. එහෙම නැත්නම් මේ ධ්‍යානෙහි විපාක වශයෙන් ඒ අනුරූප භක්ම ලෝකෙහිම ඉපදින්න. ප්‍රථම ධ්‍යානෙ උපදවා ගත්තනම් ගැන ඉන්න පිරිහි කාලක් ක්‍රියා කළ තැනැත්තා ප්‍රථම ධ්‍යාන භූමියේ ඉන්න උපදී. ඒ කිය ප්‍රථම ධ්‍යාන භූමිය තුනකට බෙදා දක්වනවා. භ්‍රම පාරිසජ්‍ය භ්‍රම පුරෝහිත මහා භක්ම ඒ පුරුදු කරන උපදවා ගන්නා ලද ධ්‍යානය පරිත්ත මධ්‍යම මේ සමීත කියලා එම ඒවා ඒ වඩන නැත්නම් ඒවා ඒ ශක්තිය පිළිබඳ අවස්ථා තුනක් ගන්න. ඒ තියෙන ඔය අධිපති ධර්ම ඡන්ද, විරිය, චිත්ත විමංශ කියන මෙන්න ඒවා සමහරකගේ ඒ ධර්ම දුර්වලයි. සමහරකගේ තරමකට දියුණු. සමහරකගේ තාම හොඳට දියුණු. එහෙම ඒ ඒ ධර්මයන්ගේ දියුණුවේ ප්‍රමාණයට තමයි ඒවා පරිත්ත මජ්ජිම අප්‍රමාණ නැත්නම් ප්‍රණීත කියලා දක්වන්නේ. ඒ ප්‍රණීත වශයෙන් ඒ ධ්‍යානයේ ලැබී කනත්තාට ලැබෙන විපාකයේ බලූම විපාකයක් නෙවේ මධ්‍යම වශයෙන් එය වැඩූ තැනත්තාට ලැබෙන්නේ. මධ්‍යම වශයෙන් එය වැඩූ තැනත්තාට ලැබෙන තරම් වූ විපාකයක් නෙවේ එය බොහොම අඩුවෙන් වැඩූ තැනත්තාට ලැබෙන්නේ. ඒ නිසා විපාක සිත වශයෙන් ගත්තම එකම සිත වුවත් ඒ සිතින් ලබා දෙන ප්‍රතිසංගය අඩුව වැඩි වූ තැනට ධර්ම පාරිසද්ධිය. මධ්‍යම වශයෙන් වැඩි වූ තැනට ධර්ම පුරෝහිතය. ප්‍රණීත වශයෙන් වැඩි වූ තැනට මහා භක්මය. ඒ තැන්වල අනේ විදිහට ප්‍රභේද වෙනවා ඉහළ ධානා පිළිබඳව. අන්න එහෙම නොපිරිහුණු ධානය තැනට. ඒ නොපිරියුණු ධානය ගත කර්මයක් එහි විපාකයේ දෙන තමන් ඒ විපාකය ලබා ගැනීමේ කැමැත්ත අත් නොහල. ඒකට එහෙමයි ගරුක කර්ම දක්වන්නේ. අකුසල පක්ෂයයි කුසල පක්ෂයයි ওই විදිහට තේරුම් ගන්න. එහෙම කර්ම තිබුණොත් ඒක විපාක විපාක දෙනවා. ඊළඟට තියෙන ආසන්න කර්ම. ආසන්න කර්මයේ කීවේ මරණයට සමීප කාලයේදී කරන ලද එහෙම නැත්නම් මතක් කරගන්නා ලද කර්ම. සමහරුන්ට මරණයට ආසන්න කාලෙහිදී යමක් මතක් කරදෙන. දැන් එහෙම අවස්ථාවලදී තමයි ඔය කල්යාණ මිත්‍රයන්ගේ උපකාරය ලැබිය යුත්තේ. සමහරුන්ට මරණාසන්න අවස්ථාවේදී තමන් කරපු කර්ම සිහි කරගන්නටත් බැරි වෙනවා. සමහරුන්ට නිකම්ම නිකම් තත්වයක් ඇති වෙන්නට පුළුවන්. Taman මොනවත් නොකරපු කෙනෙකු හැටියට. එහෙම කෙනෙකුට මිත්‍රයෙක් යහළුවෙකු ළඟ සිට ඔහු කර තිබෙන යහපත් කර්ම මතක් කරගනි. දැන් මේ පින්න දුන්නා අර දුක ගැන රජතුමාට. පින් පොත කියවයි කියන්නේ. ඒ පින් පොතේ Taman ඉතාම දුෂ්කර අවස්ථාවකදී දෙන ලද දානය පිළිබඳව කියවන විට ඇති කියලා නවත්තන්න ඒක තමයි බොහෝම කලින් සිතට වැදුනේ. අර චූලංගනි යුද්ධයේදී මේ සහෝදරයා සමග කරන ලද යුද්ධයේදී පෙරදිලා ජීවලා බඩගිනි ඉවසන්නට බැරිව අමතියාගෙන් ඇහුවනේ මොනවද තියනවද කියලා සම්ම. ඔහු ගෙනින්න තිබුණ රත් මුලා. මේකෙන් කවුරු කිව්වා එන්දී ඒක තුනකට බෙදුවේ. කිව්වනේ නැහැ. අපි කාල කොහොෂා කළා. දානය ලබා ගන්නට මේ පැමිණෙන්නටයි කියලා ආරාධනයක් කළා. ඒ පූර්ව දිවයිලෙන් රහතන් වහන්සේ නමක් ඒ શબ્දය අහලා වැඩියා. රජුරන්ගේ කොටස දුන්නා එහෙම පිටි. අමතිවරයක් දුන්නා. අශ්වයාගේ කොටස දෙන්නට අශ්වයා ඉලියක් කළයි කියලා දක්වනවා. අන්න ඒ පින ගැන කියන එකට ඇති. ඉතින් රජුරෝ තා කොච්චර ඒවා කරලා තිබෙනවද? රුවන්වැලි මහා සෑය නිර්මාණය කළා. හැදෙව්වා. ඒ ආදී ලෝවා මහා පාය. ඉතින් සංඝයාත කරන ලද උපකාරතා කොයිතරම්ද? ඒක කොහොම නෙවෙයි මේක බොහොම හිතේ තදින් වැදුණා. අන්න ඒ මරණාසන්න අවස්ථාවේදී සිහි කරගත්ත කුසලයි. ඒ වගේ කවුරු හරි කාට හරි එහෙම තමන් කර තිබෙන යම් කුසලයක් බොහොම තදින් ඒ උසස් වශයෙන් තමා සලකනවන ඒක නිතර මතක් කරගෙන සිටියට වරදක් ඒ ආසන්න කර්ම. ඒකට ගරුක කර්මයක් විපාක දීමට නැත්නම් අනියත මිත්‍යා දෘෂ්ටිය එහෙම නැත්නම් අර අකුසල පක්ෂයේ ආනන්තරීය කර්ම කුසල පක්ෂයේ පිරියුණු ධ්‍යාන. මේව නැත්නම් ඊළඟට විපාක දීමට එළඹෙන්නේ ආසන්න කර්ම. ඒක දක්වලා තියෙන උපමාව කියන්නේ මේ ඒ ආසන්න කර්මය සමහර විටක එතරම්ම ප්‍රබල නොවන්නට පුළුවන්. ඒ ඒක තේරුම් ගන්නට ඕනේ ආසන්න කර්මය කියන්නේ කුසල කර්ම විතරක් නෙවෙයි. ඒ ආසන්න කර්ම වල තියෙන අකුසලයක් තියෙනවා. මේ ඔක්කොම එහෙමනේ. දැන් ධර්ම කර්මය ගැන කිව්වේ. ඒ වගේම තමයි ආසන්න කර්මය කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත්. අකුසල ආසන්න කර්මයක් වුණොත් ඒකත් බරපතලයි. ඒ ඒ වගේ එකක් තමයි අර අර මේ මේ ලැබුණු වස්ත්‍රයේ ආශාව ඇති කරගත්ත හාමුදුරුවන්ට ඒ වස්ත්‍රයේම ඉනුකුණක් කියලා උපදින්නට හේතු වුණේ. ඒ ආසන්න කර්ම. ඒ කියන්නේ ඉස්සක් ඇති. ලෝභයක් තමයි. අනේ එහෙම ආසන්න කර්ම අකුසල පක්ෂයේදී. ලැබීම කුසල පක්ෂය. දෙකේ. ඒක දක්වලා තිබෙන්නේ මේ උපමාවක්. හරියට ගව ගාල් සතුන් ගාල් කරලා තියෙන ගවයන්. ඉතින් ඉන්දේරා උදේ පැමිණ මේ ගාලේ දොරටුව වෘත්ත කරනවා. රාත්‍රියේදී ගවයෝ එකිනෙකාගේ ඇඟේ හැටි හැටි ඉතරම් ඉඩක් නැති තැනක් නම් හැටි හැටි ඔහේ ඉන්නවා. මේ දොර විවෘත කරපු හැටියේම බලවත් ශක්තිමත් ගවයන් ඒ ගවදාලේ එනේ අප සිටියන් මේ ළඟම ඉන්නේ ඉතාලම දුර්වල ගවයෙක් වුණා. ඌ ඉස්සරහා ඉස්සලම එළියට පනිනවා. එළියට එනවා. අන්න ඒ වගේ. ඒ කර්මය අතමිටක දුර්වල එකක් වුණා. ඒ ආසන්න කර්මය විපාක දෙනවා. ධර්ම කර්මයක් නැත්නම් ආචීර්ණ කර්මය පුරුදු කරපේ. ආචීර්ණ කර්ම වශයෙන් මා කලින් සඳහන් කළේ ඒ පුරුදු කරපේ. ඉතින් ආසන්න කර්මයට වඩා බලවත් එකක් විය හැකි ආචීර්ණ කර්මය. ආචීර්ණ කර්මය කියන්නේ නිතර පුරුදු කරපු එකක් නේ. ඉතින් නිතර පුරුදු කිරීම නිසා කොයිතරම් බලවත් වෙන්නට ඕනද? ඒ කර්මය නිතර පුරුදු කරපු එකක් නම් ඒක ආසන්න කර්මය කියන්නේ එදෙලේ මේ කරපු නැත්නම් එකවරක් කරලා මතක් කරගත්තේ සිහිනුන එක. එහෙම නෙමෙයි නිරතුරු කරපු එක. නැත්නම් නිරතුරුම Taman මතක් කරගත්ත දේ ඒක බලවත් එක. එහෙත් ඒක ආසන්න කර්මයට පසුයි එන්නේ. ආසන්න කර්මයයි දුර්වල වුණත් විපාක දෙන්නේ. ආචීර්ණ කර්මය ඊළඟට. දැන් කෙනෙකුට ගරුක කර්මයක් නැත්නම් ආසන්න කර්ම වශයෙන් යමක් ලැබුණේ නැත්නම් ඊළඟට විපාක වශයෙන් එළඹෙන්නේ ආචීර්ණ කර්ම. පුරුදු කරපු කර්ම. ඒ නිසා අපට හොඳ පුරුදු වෙන්නට ඕනේ කියන්නේ ඒක. හොඳ පුරුදු කියන්නේ හොඳ හැටිය. මොකද්ද මේ පුරුද්ද? ඒ පුරුද්ද හිතේමනේ තියෙන්නේ. නේ? ගතයට වඩා සිතනේ. කය ක්‍රියා කරන්නේ සිතට අනුවනේ. ඒ නිසා සිතේ මේ පුරුද්ද ඇති කරගන්න. මේ නැවත නැවත ඒ යහපත් කර්මය පිළිබඳව සිතන එක එහෙම නැත්නම් නැවත නැවත යහපත් කර්මය කිරීම. ඉතින් කිරීමේදී සිත ප්‍රධාන වක්. අත මෙතක ඒ කර්මය කිරීමට වචනය හේතු වෙනවා. දැන් සමහර අය එහෙම වචනය වාග්්වාරයෙන් කරන කර්මය ඒ තැනත්තාගේ ආශීර්ණ කර්මය වන්නට පුළුවන්. নিরතුරු කතා කරන නිරන්තරයෙන් දිගටම ඒ කර්මය පුරුදු කරගන්න. ඒක ආශීර්ණක. ඉතින් ඒ වගේ යම් කර්මයක් නිරතුරු සිදු කරා නම් ඒක ආචීර්ණ කර්මය එයයි විපාක දෙන්නේ. ඒ ගරුක කර්මය හෝ ආසන්න කර්මයක් නෑ. මේ තුනම නෑ. ගරුක කර්මයක ආසන්න කර්මයක ආචීර්ණ කර්මයක ත්‍යාගක් වන්නට දෙයක් නැති කලදී විපාක දෙන්නේ එහෙම එහෙම කර්ම නැති කියලා නිකන් ඉන්නවද නෑ. <laughs> ඒ එහෙම කර්මයක් නැති කියලා යා නූපදින්නේ නෑනේ. ඉපදීමක් තියෙනවා ළඟ භවයේ. ඒ නිසා ඒතරත්තාට කෘතත්වාත්මය, කතත්තා කර්ම කියන්නේ සමහර විට ඒ කර්මය මේ ජීවිතයේදී කරන ලද්දා. එහෙම නැත්නම් ඊට పూర్ව જાතියකදී කරන ලද්දා. එය ඉදිරිපත් වෙනවා එහි විපාකයේ ගෙනදෙන. ඒවාටයි කතත්තා කර්ම කියන්නේ. සමහරුන්ට එහෙම කර්මයක් එනවා විපාක දෙන්නට. ඒ මොකද ඒ අයට ගරුක කර්ම වශයෙන් දක්වන්නට දෙයක් නැහැ. ඒ දැන් අප සාමාන්‍යයෙන් ප්‍රත්‍යඥයන් පිළිබඳව ගත්තොත් ඒ ප්‍රත්‍යඥයන්ට ගරුක කර්ම වශයෙන් දක්වන්නට අර මව මෙරීම් ආදී ඒවා කරලා නැත්නම් නියත විත්‍යා දෘෂ්ටි ගත්ත අයත් නොවේනම් අකුසල පක්ෂයේ ගරුකර්ම නැහැ. කුසල පක්ෂයේ ඒ අය ධ්‍යාන උපදවා ගත්තගෙන ඒයින් නොපිරිහි සිටින්නෝ නොඑත්නම් ඒවා දෙපක්ෂයේම ජර්ප කර්මය කියන ඒවා නෑනේ ඒ නිසා ඒ එතකොට බහුල වශයෙන් මේ ප්‍රත්‍යඥයන්ට විපාක දීමට එළඹ සිටින කර්මය විය යුත්තේ වන්නට පුළුවන් ආසන්නයි ආසන්නයි ඒ නිසාම වන්නට ඕන බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ මිනිසුන් අතර මිනිසුන් වශයෙන් ජීවත් වන්නවුන්ගේ වැඩි දෙනා නැරි උපදින්නේ නිර්යය තිරිසන් භවයේ ප්‍රේතයන් වල නැවත මිනිසුන් වන්නේ ටික දෙනෙකි නැවත දෙවියන් වන්නේ ටික දෙනෙකි එහෙම වදාරලා තිබෙන්නේ ඔය කාර්ය නිසා වෙන්නට පුළුවන් බොහෝ ආසන්න කර්මය නරක වෙනවා එහෙම නැත්නම් ඔවුන්ගේ ආචීර්ණ කර්ම වල තියෙන නැත්නම් නිසා. මේ කෘතත්වාත් කර්මය කියන්නේ කරතිග කුසල කර්මයක් හෝ අකුසල කර්මයක්. ඒ අවස්ථාවේදී ඉදිරිපත් වෙන විපාක දෙන්න. සමහරුන්ට කරපු කුසල කර්ම. දැන් ඒ ආසන්න කර්මයට නිදර්ශනයක් හැටියට දක්වන්නට පුළුවන් අර සම්බදාතික චෝරඝාතකයාගේ කතාව. ඒ සම්බදාතික චෝරඝාතක ඉස්සර සොරේ. සොර මුලක නායකයා සරු 500 දෙනාම අල්ලාගෙන ඇවිත් රජුරෝ වුණට මරණය නියම කළා. ඒ ඒ නියමය ඉටු කරන්නට කෙනෙකු නොසිටින්නට ඇති මේ අවස්ථාවේදී මේ දෙතුවගෙන් එකෙනෙක් කෙනාගෙන් ඇහුවා. කවුරු හරි මේ ඉතිරි 499 දෙනා මරන්නට ඉදිරිපත් වනවා නම් ඔහුට ජීවිතයක් දෙනවා රක්ෂාවක් දෙනවා ඒක. අලුදෝෂ තමයි. මේ නායකයාගේ අනිත් හැම දෙනාම කිව්වා. අපි බෑ අපි එකට හොරකම් කළේ එකට මරනවා. මොහු බාරගත්තා ඒක. රක්ෂාව. අනිත් යාළුවෝ සගේ ඔක්කොමම මැරුවා. මරලා රස්සාවක් කළා. තමගේ නියම වයස විශ්‍රාම ගන්න වයස එළඹෙන තුරු. විශ්‍රාම ගියා. ඒ විශ්‍රාම ගිය අවස්ථාවේ තමයි උවිතුයේ මගේ හැමදාම මේ අද්දෙක ලෙයින් පෙච්චලා තියන්නේ ඇඟේ හැම විටම වස්ත්‍ර ලේන් සෙට් වෙලා. අර හොඳට පිරිසිදුව. මාලා හොඳ පිරිසිදු වස්ත්‍රයන් දෙගෙන මේ හොඳට ආහාරයක් ගන්නට ඕනේ කියලා භාර්යාවට ඒ පායාසයක් කිරිබතක් හදන්නට නියම කරලා මොහු නාන්නෙකින් නාලා ඇරි හොඳට ඇඳගෙන මේ මේ කෑම ගන්නට ලෑස්ති වෙනකොටම ශරීර භාගය එතනට වැඩි මොහු කෙරේ අනුකම්පාවෙන්. මොහුට හොඳ අදහසක් වෙලි පහළ වුණා. මට මීට කලින් මේ භික්ෂුන් වහන්සේලා මුණ ගැසීලා තියෙනවා පාරේ. එහෙත් මට කවදාවත් මගේ අපේ කිසිවක් තිබුණේ නෑ දෙන්නට. පිළිගන්නවා. යම් වෙලාවක මාගේ අතේ මොන හරි තිබුණා නම් පිළිගන්වන්නට එබඳු අවස්ථාවකදී මට භික්ෂුන් වහන්සේලා මුණ ගැසීලා නෑ. දැන් මේ අවස්ථා දෙකම සම්පූර්ණයි. මේ කණ එක මොකද්ද? මම මේක පූජා කරනවා කියලා. ඔහු පූජා කරනවා. මෙන්න මේ පූජාව කරලා ඔහු බොහොම සතුටු. කාරණයක් සඳහා කඩමන් ගිය ඒ වෙලාවේ එළදෙනක ඇනලා මැරුණා. මැරිලා උපන්නේ දෙව්ලොව. අවුරුදු ගණනක් මේ මිනිසුන් මරා ගැනීමෙන් සිදු කරගත්ත ඔහුගේ ආචීර්ණ කර්මය. ඒ ආචීර්ණ කර්මය මේ කරන ලද කර්මයට වඩා බලයාත්මක සැලකන විට බලවත් කියන්නකෝ. නමුත් මේ ආසන්න කර්මය ඉදිරිපත් වෙනවා. ඒ නිසා ඔහු දිව්‍ය රූපන්. අනේ එහෙම ආසන්න කර්ම. ඒ නිසා ඔය මරණාසන්න අවස්ථාවලදී මේ පිරිකර පූජා කරවන්නේ අතපිරිකර සිවුරු විසුණු වහන්සේලා වඩනවලා පිරිත් කියන්නේ මහන්සේලාගේ දර්ශනය ලබා දෙන්නේ. ඒ ඔක්කොම කරන්නේ මේ ආසන්න කර්මය හොඳ කරන්නේ. හොඳ අවස්ථාවක් ලබා දෙන. ඒක නරක වැඩක් නෙවෙයි හොඳ එකක්. අර ඔය අතර ඉන්නවා සමහරු කියනවා මට හාමුදුරු කෙනෙක්ව මුණ ගැස්සන්නට එපා. හාමුදුරු කෙනෙක්ව ඒ අවස්ථාවේදී මුණ ගැස්සන්න මට තේරෙන්න ගෙන්නන්නට එපා කියලා ජීවත්ව සිටින්නාන්ට අනකර සිටින අය පිළිබඳව මා දන්නවා. ඒ වගේම ආධිමක කටයුතු වල යෙදෙන සමහරුන්ව තමන් අසනීපව සිටින අවස්ථාවකදීවත් බලන්නට උනට ඉඩ හරින්නට එපයි කියලා කියා තිබෙන අය ගැන මා දන්නවා. එහෙමයි. ඒ සමහරු මා දන්නවා Tamande ස්වාමි පුරුෂයටම කියා තිබෙනවා මේ ආම්ඳුනමක්ට ගෙන්නන්නට එපා. මේ නම් වශයෙන් කියලා තියෙන අසුවලාව නම් ගෙන්නන්නට මේපා. ඈ ඒ මරණ පස්සේ මේ ආම්ඳුරුවන්ට දන් දෙන්නට එපයි කියලා. තුනක් කියනවා. බලන්න කොයිතරම් මිත්‍යා දෘෂ්ටිකද. ඉතින් තත්වය ඉක්ම වූ අය නෙවෙයි. මේ දැන් අපි මෙහෙම සිටියට. අපටත් ඒක අදහස් එන්නට බැරි නෑ. මොකද ප්‍රත්‍යඥ දෝෂය. ප්‍රත්‍යඥයා ඊබඳු පිස්සු මිනිස්සු. ඒ පිස්සු ඒ අවස්ථාවලදී පැන නගින්නට පුළුවන්. කොයිතරම් උගත්කම් තිබුණත් වෙන වෙන දැනුම් තිබුණත් එහෙම ඇතිවන්නට පුළුවන්. ඒක පරලෝක පිළිබඳ විශ්වාසය කියන එක බොහෝ දෙනෙකුට නැහැ. يعني මැරිලා උපදිනවා කියන එක නොපිළගන්න අය බොහෝ ඉන්නවා. ඒ අයට ඉතින් එයාට අතේ කිච්ච එයාට කරන්නට ප්‍රතිකර්මයක් නැහැ. ප්‍රතිකර්මයක්. ඒ පරලෝක පිළිබඳ අපේක්ෂාව අත්හක් නැතිනෙක හිටොත් ඒ කියන්නේ එහෙම එකක් නැtei කියලා එතනතර මොනවද කරන්නට බැරි. ඕන දෙයක් කරත් හැකිනේ මෙලෝ විතරක් තියෙන්නේ. මෙලොව විතර නම් මෙලොවදී ඔක්කොම තමාගේ හිත සුවයි කියලා සැලකෙන නැත්නම් තමාගේ ඇස කන දිව නැහැ ශරීරය සිත කියන මේ සබර පිනවන හැම දෙයක්ම කිරීම වැරදි නැtei කියලා උන් සැලකන්නට පුළුවන්. සැලකලා නොකල යුතු දේ ක්‍රමින් කල යුතු දේ අත්හරින් ජීවත් වෙලා මරණින් මතු ඒ සතර පාදා විඳිනවා. එනුණාම ඊට පස්සේ ඊට පස්සේ ඉතින් මොනවා කරන්නේ? කාටද උදව් කරන්නේ? ඊට පස්සේ එහෙම පසුව ඉතින් ඒ කර්මයාගේ විපාක දීලා තවත් කරපු කර්ම තිබෙනවා නම් ඒවත් එතනට එකතු වෙලා බොහොම හිත අවුල් ජාලයක් වෙනවා පස්සේ. ඒකයි වරක් නිරයාදු සතර අපායට ගිය කෙනෙකුට ඒ සතර අපා පිටින් නිදහස්ව නැවත මිනිසක් බවක් ලැබීම අර කන කැස් බෑවා විය සිදුරෙන් අහස දැකීම දැනීම දුර්ලභ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ පදාරණක් තිබෙනවා. ඒ තරම ආත්මයි. අනේ ඒක තේරුම් ගන්න ඕනේ. මේ කර්ම පිළිබඳව දැන ගැනීමෙන් එකක් අපි ධර්මය දැනගත්තා වෙනවා. ඒ වගේම අපට තිබෙන්න ඕනේ කර්ම පිළිබඳ විශ්වාසය දැඩිසේ ඇති කරගෙන ඒ ඡන්දයට සුදුසු නෑ සියල්ලම කර්මය නිසා සිදු වෙනවා කියලා. එහෙම ගත්තොත් වැරදි වෙනවා. නමුත් කර්මය ලෝම බොහොම බලවත් එකක්. කර්මය කෙනෙකුගේ උපතේ සිට මිය යන තෙක්ම දැඩි බලයක් Tamange ජීවිතයේ කෙරෙහි පාන ධර්මයක් කර්ම කියන්නේ. ඉතින් ඒ කර්ම කියන ඒවා එකක් නෙවෙයි කියන්නේ. ප්‍රතිසන්දිය ගැන දෙන්නේ එක කර්මයක් තමයි. නමුත් ඒ අපරතුරේදී ජීවිතන කාලයේ තුලදී විපාක දීමට ලැබෙන කර්ම කුසල අකුසල වශයෙන් දෙකට සත්ම පිළ. අදන් විතක අකුසල කර්මයි විපාක. මේ දැන් Taman කුසල කර්ම නිසා සැප විඳින අවස්ථාවලදීම අකුසල කර්මයන් ඉදිරිපත් වෙලා Tamanට කරදර හිරිහැර කරන සමහර විටක බැනුම් අහන්නට සිදු වෙනවා. Taman නොකරපු වැරදිවලට දොස් අහන්නට සිදු වෙනවා. මේ මේකේ මොන හේතුවෙන්ද? ඒත් කර්ම. සම දැන් අපිට හිත හැකියි. අප කියනවා අපිට කවුරු හරි දැන්නොත් දැන්නොත් ඒ දැන තැනත්තාගේ වරදක් ඒක. ඔහු වරදක් නේ කරන්නේ. දැනීමේ කියන එක වැරදි ක්‍රියාවක්. ඔහු කළා. ඔහු කළේ ඔහු අකුසල සිතක් උපදවාගෙන ඔහුට උපදින්නේ තක්සල් සිතක්. ඒ දැනීමේ අකුසලයේ උපදිනවා. අකුසල ක්‍රියාවක් ඔහු කළේ. එහෙම ඔහුගේ ඒ ක්‍රියාව හේතු කොටගෙන මටයි මේ දැනුම අහන්නට සිදුවන්නේ. අපි ගන්න කාට හරි. Tamanta දන්නවා. ඒ Tamanta අහන්නට සිදු වෙනවා. එහෙම ඇසීමේදී තමන්ට උපදනා සිත් තිබෙනවා. ඒවා ඇසීමේ සිතයි කියලා සෝත විඥානය ඒ පිළිගන්නා සිත කියලා චිත්ත වීති වල ලැබෙන සිත් තිබෙනවා. ඒවා ගැන සැලකෙන විට ඒවා මොනවාද? ඒවා විපාක. මොන විපාකද? මේ දැනුමක් අහන්න සිදුවන අකුසල විපාක. අන්න ඒ විදිහට ඒ විපාක ලැබෙනවා. ඒකට මේ කුසල කර්ම වල ඉෂ්ට විපාක විඳින අතරේ අකුසල කර්මයන්ගේ අනිෂ්ට විපාකත් අපට ලබන්නට නින්නට සිදු වෙනවා. ඒ අප අතීතයේ එවඳු කර්ම පෙර තිබෙන නිසා. එයින් කියන්නේ නෑ කොහොම අතීත කර්ම විතරයි අපට විපාක දෙන්නේ කියලා. නැහැ. මේ ජීවිතයේදී සිදු කරන හොඳ කර්මත් නරක කර්මත් කියන මේවත් මෙහිදී ඒවා ඒ යම්කිසි කොටස මේදී විපාක දෙනවා. අපි ඒ වාසිය පිළිබඳව ඊළඟ දිනේදී කතා කරමු. අද අප කීවේ විපාක දෙන පිළිවෙලින් කර්මය සතර දෑරුම් ගරුක ගරුකන් ආසන්නං ආචින්නං කටත්තා කම්මං පාකදාන පරියායයෙන් කියන මේ අභිධර්මාර්ථ සංඝා පාඨයෙන් දක්වන්නේ ඒකයි